අපේ හාමුදුරන් වහන්සේගෙන් ගෞරවණීයව අවසරයි. කල්යාණ මිත්‍රවරුනි භාවනාවේ විවිධ ක්‍රම තියෙනවා අපි <clears throat> වර්ග කරනවා ගණන් කරලා කියනවා මෙච්චර ක්‍රම තියෙනවා කියලා මේ <clears throat> මේ මාතර අපි සමවිසක විසමකම් ගැන කතා කරනවා මොකද්ද වැඩි හොඳ වැඩි ලේසි වැඩි ප්‍රතිඵලදායි බුදුරජාණන් වහන්සේ කෙලින්ම දේශනා කළ භාවනා ක්‍රමය මොකද්ද සත්‍ය ඇති වෙච්ච ක්‍රම මොනවද? මේ ආදි වශයෙන්. මේ මොන විදිහට මේ භාවනාව සහ භාවනා ක්‍රම අතර මේ මෙහෙම ඉරි ගහලා තාප්ප බැඳලා කටුකම්බි ගහලා වෙන් කරලා තිබුණට මේ භාවනාව කියන්නේ අවසාන වශයෙන් බැලුවහම සිද්ධ වෙන්නේ එක දෙයක්. දැන් ඔය මේ අපේ දහමේ වචනයක් තියෙනවා භව කියලා. භව භව කියන එකේ සරල අදහස වෙනවා කියන එක. වෙනවා වීම. ඇතිවීම යමක් වෙනවා කියන එක. වීම කියන එක ඇතිවීම. එතකොට භවාය විභවායච කිව්වහම ඇතිවීම සහ නැතිවීම කියන එක. එතකොට දැන් මේ වචනේම තේරෙනවා මේවා මේ අපි කරන දේවල් නෙමෙයි. දැන් ඇතිවීම වීම වෙනවා. එතකොට දැන් මොකක් හරි වෙනවා කිව්වහම කවුද කරන්නේ කියලා අහන්න බෑ. යමක් වෙනවා කිව්වොත් කවුද කළේ කියලා අහන්න බෑ. එතන මේ මේ භව කියන වචනයෙන් බොහොම සියුම් කාරණයක් ඉස්මතු කරනවා මේ දැන් භව කිව්වහම වෙනවා. ඉතින් අපි මිනිස්සෝ වෙලා ඉන්නවා. අපි සන්තෝෂෙන් ඉන්නවා. අපි දුකෙන් ඉන්නවා. අපි තරහෙන් ඉන්නවා. ආඩම්බරයෙන් ඉන්නවා. ළමයෙක් විදිහට ඉන්නවා. තරුණයෙක් විදිහට තරුණියක් විදිහට ඉන්නවා. ඊළඟට වැඩිහිටි වයසක අය විදිහට ඉන්නවා. දැන් මේවා තමයි භව කියන්නේ. මෙහෙම ඉන්නවා. ඉතින් ඔතනින් ඉවර වෙන්නේ දැන් මේවා වෙනවා. හිතලා කරගන්න දේවල් නෙමෙයි වෙනවා. ඒ සිතා මතා හිතලා මතලා බොහොම අවදියෙන් සිහියෙන් කරගන්නේ නැති නිසා තමයි මේවට භව කියලා කියන්නේ. වෙනවා කියන අර්ථයෙන්. ඒතර මේ වෙනවා කියවහම ඒක යාන්ත්‍රිකව වෙන දෙයක්. එහෙම නැත්නම් පුරුද්දක වෙනවා. දැන් වෙන්නේ කොහොමද කියලා අහුවොත් එක්ක පුරුද්දට වෙනවා. දැන් අයිස්ක්‍රීම් වලට ආස කරන කෙනෙක් ඉතින් අයිස්ක්‍රීම් දැක්කහම සමහර විට කන්න පුළුවන්. ඉතින් ඒක උනේ කොහොමද? ඒක උනා ඉතින්. උනේ ඇයි ඒ පුරුද්ද නිසා. ඒක කවදාවත් කාලා පුරුද්දක් නැත්තම් කෙනෙකුට එහෙම නැත්තම් ඒ රසයට පුරුදු වෙලා නැත්තම් ඒ රසයට ආශා කරන්න පුරුදු වෙලා නැත්තම් එයා කන එකක් නැහැ. එතකොට ඒක වුණා. ඒ උනේ කොහොමද පුරුද්ද නිසා. යාන්ත්‍රික වුණා. එතකොට දැන් මදුරුවෙක් කනකොට සමහර විට කෙනෙක් ඒ මදුරුවා කාන තැනට ගහන්න පුළුවන් පහරක්. ඉතින් ඒක ඒක වුණා. හිතාමතා ගැහුවා නෙමෙයි. කොහොමද පුරුද්දට. එහෙම පුරුදු වෙලා තියෙනවා. දැන් මේ විදිහට මේ භව කියන කාර්යය ඒ සිදුවීම සිද්ධ වෙන්නේ පුරුද්දේ ප්‍රතිඵලයක් විදිහට. පුරුද්ද තමයි මේ එක එක දේවල් සිද්ධ කරන්නේ අපි නෙමෙයි. අපි හිතලා ළමෙක් උනේ නෑ, හිතලා වැඩිහිටි කෙනෙක් උනේ නෑ, හිතලා වයසට ගියේ නෑ, මේවා වුණා. ඒ ස්වභාවයන් නිසා වුණා. ඒ නිසායි මේකට භව කියන්නේ. අපි හිතලා මම දැන් තරහ ගන්න ඕනි කියලා තරහ ගත්තේ නැහැ. හිතලා මම ටිකක් දුක් වෙන්න ඕනේ කියලා දුක්ුනේ නෑ. සිතාමතා සන්තෝෂ වෙන්න ඕනේ කියලා අප සන්තෝෂ වුනේත් නෑ. උනා ඒ යම් යම් ස්වභාවික හේතු නිසා හරියට එක දැතිරෝධයක් කරගෙනකොට බලන්න ඔරලෝසුවක් ගලවලා තව දැතිරෝධයක් කරකිනවා. ඒ දැතිරෝධ කරකිනකොට ඊට වැඩිය වෙනස් වේගකින් ඊළඟ දැති. ඔහොම ඔහොම කරකිලා කරකිලා අන්න තප්පර කටුව කරකින දැති රෝධේ කරකිනවා. ඉතින් ඒක රවුමක් කරකිනකොට විනිත්තු කටුව තියෙන දැති රෝධේ එක දැත්තක් කරකිනවා. ඒක ඒකත් රවුමක් කරකිනකොට ඇයද කටුව තියෙන දැති රෝධේ එක දැත්තක් කරකින. ඉතින් ඔහොම ඒ එකක්වත් මේ ඒ තප්පර කටුවේ තියෙන දැතිරෝධි හිතලා නෙමේ ආ මම දැන් රවුමක් කරකෙන්න ඕනේ විනාඩි කටුවේ දැතිරෝධෙත් හිතලා නෙමේ පැය කටුවේ දැතිරෝධෙත් හිතලා නෙමේ නෑ ඒව වෙනවා අනිත්‍යක වුණාම මේ දේ ඉබේට වෙනවා අනිත් සියල්ල සියලුම දැතිරෝධ අවශ්‍ය ප්‍රමාණයට කරකුණාම අවසාන දැතිරෝධයට බෑ මම කැරකෙනවද නැද්ද කොච්චර කැරකෙනවද කොයි පැත්තට කැරකෙනවද කොපමණ වේගෙන් කැරකෙනවද කියලා ඒවා විනිශ්චය කරන්න හිතන්න තීරණ ගන්න බෑ නිකම්ම කැරකෙනවා අවසාන දැතිරෝධ නිකම්ම කැරකෙනවා අනිත් සියල්ල කැරකෙනවා නම් ඉතින් ඒක තමයි භව කියලා කියන්නේ. මේ ටික ඔක්කොම වෙනකොට අවසාන අවසාන කියලා කියන්නේ ඒක අන්තිම අවසාන නෙමෙයි. මේ අපි වර්තමානයේ ඉන්න ස්වභාවයේ තියෙනවනේ ඒකනේ අවසානේ. එතකොට මේ ගමනේ අවසානයේ තමයි මේ වර්තමානයේ ඉන්න ස්වභාවය. මේ ආපු ගමනේ මේ මොහොතට එක් බැලුවොත් අවසාන මොහොත තමයි මේ දැන් ඉන්න මොහොත. එතකොට මේ දැන් ඉන්නේ අපි සතුටින් නම් අසතුටින් නම් දුකෙන් නම් කනගාටුවෙන් නම් අහංකාර කමින් නම් නිවට කමින් නම් කොහොම හරි මේවා ඒ අවසානම ප්‍රතිඵලය අපේ පාලනයෙන් තොරව ඇවිල්ලා තියෙනවා. ඊට අවශ්‍ය අදාළ අනිකුත් කරුණු කාරණා කැරකිලා කැරකිලා කැරකිලා ආවහම මේ සතුට දුක අසහනය බය ඔය ටික ඔක්කොම ඒ මොනවා හරි මොන නම් වලින් කිව්වත් එහෙම කෙනෙකු බවට තමන්පත් වෙනවා. හිතාමතා නෙමෙයි තමන් ඒ සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. දුකෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. කුපිත වුණු කෙනෙකු බවට පත් වෙනවා වෙනවා. ඒකයි භව කියන්නේ වෙනවා. වීම වෙනවා. එතන මෙතන නැහැ හිතන්න ඉඩක්. අපි හිතන්න ඇති නමුත් ඔය ආ මම තරහ ගන්නවද නැද්ද මම තරහෙන් යුක්ත කෙනෙක් වෙනවද නැද්ද කියලා සිතා මතා කල්පනා කරලා තෝරලා බේරලා කිරලා මැනලා ආව තරහ ගත්ත කෙනෙක් වෙන්න ඕනේ කියලා අපි කවුරුවත් තරහ අරගෙන නැහැ. එහෙම හිතීමක් මෙතන නැහැ. සිදුවීමක් කරකැවීමක් එතන අපි නැහැ. ඔය එක තැනකවත් අපි නැහැ. ඒ සතුටු වෙන ඒ ඒ ක්‍රියාදාමේ අපි නැහැ කොහෙවත්. දුක් වෙන ක්‍රියාදාමේත් නැහැ. ක්‍රියාදාමයේ තුල අපි කවුරුවත් නැහැ. බිය වෙන ක්‍රියාදාමයේ තුලත් නැහැ. ඉතින් එහෙම ක්‍රියාදාමයේ තුල මම නැහැ. හැබැයි ඒ හේතු එකතු වෙලා අතීතයෙන් අනාගතයෙන් වර්තමානයෙන් හේතු එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා අවසානයේ අන්න මම හැදෙනවා. මම හැදෙනවා කියන්නේ සතුටින් ඉන්න කෙනෙක්ව හැදෙනවා. දුකෙන් ඉන්න කෙනෙක්ව අන්තිමට හැදෙනවා. එතකොට ඊට විඳින කෙනෙක් එනවා අන්තිමට. යමක් විඳින කෙනෙක් එනවා. දුක හෝ සැප මොකක් හරි විඳින කෙනෙක් එනවා. හැබැයි එයා නෙමෙයි මේක හිතලා කරගත්තේ. ඒකට තමයි භවය කියලා කියන්නේ තමන්ගේ පාලනයකින් තොරව තමන්ගේ ඕනෑකමකින් තොරව තමන්ගේ නිදහස් චින්තනයකින් තොරව ඔහේ කැරකිලා කැරකිලා කටු කැරකිලා කැරකිලා අවසාන ප්‍රතිඵලයේ විදිහට තමන් සතුටින් ඉන්න කෙනෙකු බවට හෝ අසතුටින් ඉන්න කෙනෙකු බවට පත් වීම තමයි භව කියලා කියන්නේ. දැන් භාවනා කිව්වහම මේක වෙනස්. එතන තියෙනවා කරනවා කියන කාර්යය. වෙනව නෙමෙයි. කරනවා කියන එක භාවනා කියන්නේ. දැන් භව භාව කියන එකේ වෙනස්කම් දෙකේ වෙනස ඒකයි. භව කිව්වහම ඉබේට වෙනවා කියන එක. දැන් භාවනාව තුළ අපි මොනවත් ඉබේට වෙන්න දෙන්නේ නැහැ. ඒ පිළිබඳ අපි සවිඥානික වෙනවා. ඒ පිළිබඳ අපි සාවධාන වෙනවා. අපි හොයනවා මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්න ඕනේ? ඒ පිළිබඳ අපි අවදි වෙනවා. නිදාගෙන වගේ සිහිනෙන් වගේ කිසි දෙයක් වෙන්න ඉඩ දෙන්නේ අන්න මේ භව චක්‍රය නවත්තන්න පුළුවන් ඒ භව චක්‍රයට අහු වෙලා ඒ දිය සුලියට අහු වෙලා කරකැවෙන මේ සංසාර ගමනට තියෙන තිරිංගයක් තමයි භාවනා කියලා කියන්නේ. ඒකක්වත් ඔහේ කෙරෙන්න දෙන්නේ නැහැ. දැන් භාවනාව තුළ අපිට අයිතියක් නැහැ කියන්න මම දන්නේ නැහැ කියලා. දැන් මොනවා වෙනවද දන්නේ කියලා කියනවා නම් ඒ කියන්නේ එතන භාවනාව නෑ එතන තියෙන්නේ භව. භව tattve තුල අපි දන්නේ මොනවද වෙන්නේ. මොනවා වෙනවද අපි දන්නේ ඇයි එහෙම උනේ දන්නේ ඒකද විය යුත්තේ කියන එක දන්නේත් නෑ. හැබැයි භාවනාව තුල අපි දන්නවා මේ වෙලාවේ වෙන්නේ ආස්වාසේද කියන එකේ පටන්ගෙන ඒක එතනින් තමයි පටන් ගන්න. ඒකවත් අපි දන්නේ නැහැ. ඒකත් භව විදිහට තමයි උනේ. හැබැයි ඒක ඔන්න පටන් ගන්නව නෑ. අපි දන්නවා දැන්. භාවනා කියන්නේ ඒකයි අපි දන්නවා. මේ වෙලාවේ වෙන්නේ ආස්වාසේද. මේක විප්ලවයක්. මේ විප්ලවයක්. දෙච්චර කල් ආවේ එහෙම ගමනක් නෙමෙයි. භව ගමනක ආවේ. ඔහේ අපි කන්දකින් පහළට ඒකයි මේකට කියන්නේ අනුසෝතගාමී කියලා. ඔහේ ගඟක් පහළට ආව ගුරුත්වාකර්ෂණයේ තියෙනවා නම් වතුරට ඕනේ වුණත් එපා වුණත් පහළට ගලාගෙන යනවා. ඒක වතුරට තීරණය කරන්න බෑ. ඒ ගුරුත්වාකර්ෂණය විසින් තමයි තීරණය කරන්නේ. මේක කොහෙද තියෙන්න ඕනේ? සමනල කන්ද මුදුනේද? හැටන් වලද, පේරාදනේද, මයංගනේද, කොහෙද පොළොන්නරුවේද, ත්‍රිකුණේද ඒක වතුරට තීරණය කරන්න බෑ. ඒ දියට ජලයට ඒ තීරණය ගන්න වෙයි. ඒකේ ගුරුත්වාකර්ෂණය විසින් ගන්න. එයා තමයි ඇදගෙන යන්නේ. ඉතින් ඒක තමයි අනුසෝතගාමි කියලා කියන්නේ. ඔහේ යනවා. ඒ ආකර්ෂණය ඇදෙනකොට ඒ අණුව යනවා. අනුසෝත කියන්නේ ඒකයි. ගලාගෙන යන විදිහට යනවා. අණුව ගලනවා. Tamanට ඕනෙ නිසා නෙමෙයි. ඒ ගලා යෑමට අණුව තමනුත් ගලාගෙන යනවා. ඉතින් භාවනාව කියන්නේ විප්ලවයක්. මොකද්ද විප්ලවේ? අන්න තමන්ට නොදැනුවත්වම තමන්ට රහසින් තමන්ට නොදන්වා තමන් නොදැන මේ සිද්ධ වෙන භව චක්‍රය තුලට අපි අපි අවධානයෙන් යුක්තව පිවිසෙනවා අපි අවදියෙන් යුක්තව සිහියෙන් යුක්තව ප්‍රවිෂ්ඨ වෙනවා. අපි ඒ තුලට යනවා. ගිහිල්ලා අන්න බලනවා දැන් මොකද වෙන්නේ. ඒක තමයි අපි හුස්මෙන් පටන් ගන්න. දැන් මේ හුස්ම දිහා බලාගෙන ඉඳීම තුල හිතක් සංසුන් වෙන එක ඇත්ත. හිතක් කිසියම් දුරකට එකඟ වෙන එක ඇත්ත. හැබැයි ඒක නෙමේ ප්‍රතිඵලය. දැන් හිතක් එකඟ කරගන්න, හිතක් සම්සුන් කරගන්න ඕනේ තරම් තව ක්‍රම තියෙනවා. ඒකට එච්චර මහන්සි වෙන්න ඕනේ දැන් මේක ආනාපාන සතිය කියන්නේ හිතක් එකඟ කර ගැනීමක්ම නෙමෙයි. ඊට වැඩිය මේ භාවනාව කියන එක ජීවිතයේ තුලට අරගෙන යන්න. ඒකේ දොරටුව තමයි හුස්ම. ඒ දොරටුව. ඉතින් එතනින් පටන් ගන්නවා මම දන්නවා හුස්ම ගන්න බව. මම දන්නවා හුස්ම පිට කරන බව. ඉතින් කිසියම් කෙනෙක් ඒ මොහොතේ ගන්න ආස්වාසය සහ ප්‍රස්වාසය පිළිබඳ සාවධාන වන විට ඒ පිළිබඳ නිරන්තරයෙන්ම අවදියෙන් සිටින විට පොරෙන් මොනවත් වෙන්න ඉඩක් නැහැ. ද මේක ඊටාම වැදගත් කාරණයක් මේ කෙලෙස් කියන්නේ හොරු, පල් හොරු. ක්ලේශයක් කියලා කියන්නේ හොරෙක්. මේ මහා හොරු රංචුවකට තමයි අපි අහුවෙලා තියෙන්නේ. මේ හොරු රූප විදිහට අපි තුලට පිවිසෙනවා යමක් හොරකම් කරගන්නට. ශබ්ද විදිහට අපි තුලට පිවිසෙනවා යමක් අපෙන් දැහැගන්නට. ඒ මොනවද කියන එක ඉතාම වැදගත්. මොනවද මේගොල්ලන්ට අපෙන් ගන්න ඕන? ඉතින් අපි අවධානයෙන් නොසිටින මොහොතක අපි අවදියෙන් නොසිටින මොහොතක ඔහේ දේවල් වෙන්න ඇරලා අපි නිදාගෙන ඉන්න මොහොතක අන්න ඇහැ තුලින් අපිට පේන දේවල් තුලින් රිංගනවා කිසියම් හොරෙක් කිසියම් සොරෙකු අපේ මනසට රිංගනවා ඉතින් ඒ හොරා ආශාව වෙන්න පුළුවන් ඒ හොරා <clears throat> සැකේ වෙන්න පුළුවන් මොකක් හරි මොකක් හරි හොරකම් කරගන්න හොරෙක් රිංගනවා ඉතින් ওই කෙලෙස් එන්නේ අපි කියලා tie අහලා තියෙන විදිහට අරමුණක් එක්කයි. නිකන් නෙමෙයිනේ. දැන් ওই ක්ලේශයක් එන්නේ දැන් හිතට තරහක් එන්නේ මොකක් හරි එක්ක ඇහෙන්න ඕනේ. පේන්න ඕනේ. මතක් වෙන්න ඕනේ. ඇඟට රිදෙන්න ඕනේ. එක්ක කටට චිත්තරහක් බලාපොරොත්තු නොවුණු රහක් දැනෙන්න ඕනේ. ඒ මොකක්වත් නැතුව තරහක් එන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා මේ තරහ නැමැති ක්ලේශය හිතට ඇතුල් වෙන්නේ ඔය ඉන්ද්‍රිය අරමුණක් හරහායි. ඔය ඉන්ද්‍රිය අරමුණක් එකයි එක ඇතුල් වෙන්නේ. එක් හයෙන් එකක්වත් නැති තැනක තරහක් එන්න විදිහක් නැහැ. හීනෙන් හීනෙන් හරි කෙනෙක් තරහ ගන්නකොට ඒ තරහ ගන්නෙ එක්ක පේන දෙයකට එක්ක ඇහෙන දෙයකට එක්ක ඇඟට දැනෙන දෙයකට කල්පනා කරලා බලන්න ඒ වගේ පිට අපිට තරහ එනවද කියලා නෑ අපිට තරහ එන්නේ ඔය අරමුණු හය ගැනයි එයින් පිට කිසි දෙයකට අපිට තරහ එන්නේ නෑ ඉතින් අපිට තරහ එන්නේ කාරණා හයක් ගැන ඇහැ තුලින් පේන දේට, කන තුලින් ඇහෙන දේට, නාසය තුලින් ග්‍රහණය කරගන්න ගන්ධයකට, දිවට දැනෙන රසයකට, ඇඟට දැනෙන ස්පර්ශයකට, හෝ සිතවිල්ලකට. දොයින් පිට ඔයින් පිට අපිට තරහ එන්නේ නැහැ. එතකොට මේ තරහ කියන ක්ලේශය තරහ කියන හොරා මේ අපේ සිත තුළට පිවිසෙන්නේ මුවා වෙලා රූපයකට රූපයක් පිටිපස්සේ හැංගිලා යා ඉන්නේ ඇතුළට එක්ක ශබ්දයක් පිටිපස්ස සැඟවිලා නිකම්ම එන්නේ ඉස්සරහින් ඉස්සරහින් එන්නේ කවදාවත් ඔක්කොටම පේන්න තනියම එන්නේ එහෙම આવොත් අහු වෙනවා ඉතින් එන්නෙම හැංගිලා. කාට හැංගිලාද? මේ අපි අත්දකින ග්‍රහණය කරගන්න ඉන්ද්‍රිය අරමුණු වලට හැංගිලා. ඒ පිටුපස සැඟවිලා ඒවට මුවා වෙලා වහන් වෙලා තමයි ඔය හැම ක්ලේශයක්ම එන්නේ. දැන් ආශාව වෙන්නේ කොහොමද? ඒ ආශාව වෙන්නේ එක්ක අපිට පේන දෙයකට තමක් ලස්සනයි කියලා දැක්කොත් අන්න එතකොට ඒකට ආසාවක් වෙනවා. ඒ දැක්ක දෙයට. එහෙම නැත්නම් ඒ වෙලාවේ අපිට යමක් කවුරු හරි කුරුල්ලෙක් කෑ ගහනවා ඇහුනොත් ගීතයක් ඇහුනොත් කිසියම් සංගීතයක් ඇහුනොත් අන්න අපිට හිතෙන්න පුළුවන් ඒක ලස්සනයි. ඒ ඒකත් එක්ක ඒ හිතෙනවත් එක්කම ඒ ශබ්දයේ පිටුපසින් එනවා අන්න ආශාව. රසත් ඒ වගේ. සුවඳත් ඒ වගේ. පරසත් ඒ වගේ. සිටිවිලිත් ඒ වගේ. ඒව එකක්වත් නැති තැනක ආසාවක් නැහැ. එන්න විදිහක් නැහැ. මුකුත්ම නැති තැනක අපේ කවුරු හරි කිව්වොත් මගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා කියලා අපි හිතන මොකටද කියලා. ඉතින් ආ මොකක් හරි කියන්න ඕනේ. මුකුත් නැතුව නෑ හිතේ ආශාවක් තියෙනවා කිව්වට ඒක ඒක අර්ථවත් වෙන්නේ එහෙම තියෙන්න බෑ. ඉතින් ආසාවක් තියනනම් මොනවටද? ඉතින් කියනවා ගමනක් යන්න, කෑමක් කන්න, ඇඳුමක් අඳින්න, ගීතයක් අහන්න, චිත්‍රපටයක් බලන්න, කෙනෙක් එක්ක කතා කරන්න, පොතක් කියවන්න, රැකියාවක් ලබා ගන්න මොකක් හරි කියනවා. ඒ ඒ ඔය කියන්නේ ඔක්කොම ඔය ඔය හයෙන් එකක් ගැන. හොත් දෙකක් තුනක් මිශ්‍රණයක් වෙන්න පුළුවන්. නමුත් ඔයින් පිට කිසි දෙයක් ගැන අපේ හිතේ ආශාවන් ඇති වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් එන්නේ ඒකව ගැන. දැන් මට මට නැති හැබැයි මම හොඳයි කියලා හිතන රූපයක් තව කෙනෙකුට ලැබෙනවා නම් කටහඬක් තව කෙනෙකුට ලැබෙනවා නම් තව කෙනෙක් ඒ කිසියම් මිහිරි දෙයකින් වින්දනයක් ලබනවා නම් හැබැයි ඒක මට නෑ හැබැයි මට තිබුණා නම් හොඳයි කියලා හිතෙන අන්න ඒක ප්‍රීතිශාවක් වෙනවා. ඉතින් මේ මේ කොයි ක්ලේශයක් එන්නේ මේ අපේ ඉන්ද්‍රයන් හරහා එන අරමුණු වලට හැංගිලා ඒවට මුවා වෙලා ඒවා පිටුපස්ස හැඟවිලා ඉතින් එහෙම එන අයට අපි කියන්නේ හොරු කියලා. එහෙම එන්නේ අවංක හැඟීමක් තියෙන කෙනෙක්. හැංගිලා එන්නේ බාගෙට එන්නේ නොපෙනෙන්න එන්නේ නැහැ. වහන් වෙලා පැමිණෙන්නේ නැහැ. ඒ නිසා මේ සකල විද ක්ලේශයන් තියනවා නම් යම් තාක් ක්ලේශයන් ඒ හැම ක්ලේශයක්ම වංකයි අවංක නැහැ කෙලෙස් කවදාවත් අවංක නැහැ කෙලින් වැඩ කරන ගතියක් නැහැ කෙලෙස් තුල හොරෙක් කවදාවත් කෙලින් වැඩ කරන්නේ නැහැ පෙනිපෙනි යමක් කරන්නේ නොපෙනෙන්නට රහසින් වහගෙන තමයි වැඩ කරන්නේ. ඒක කෙලෙස් වල ස්වභාවය. ඉතින් මේ භව කියන ගමනක් වෙන්නේ අපිට නොදැනී රහසේ හොරෙන් අපි දන්නේ අපි නොදැනුවත්වම අපි ඉපදිලා දැනුවත්ව නෙමෙයි අපි නොදැනුවත්වම අපි ළමා අවධිය ගත කරලා ඉවර වෙලා කියලා නෙමෙයි ආ දැන් ළමා අවදි ඉවරයි කියලා අපිට දැනුම් දීලා හරියට එක පඩියකින් ඊළඟ නෑ අපි දන්නේ නෑ අපි නොදැනුවත්වම අප තරුණේ බවටපත් වෙනවා නොදැනුවත්වම වැඩිහිටියන් බවටපත් වෙලා නොදැනුවත්වම මහලු වෙනවා ඒ ගමනේ එක පියවරක් විදිහට අපි නොදැනුවත්වම මරණයටපත් වෙනවා. ඒකත් සීයෙන් දැනගෙන නෙමෙයි. මේකට තමයි භව කියන්නේ. ඉතින් මේ ගමනට තල්ලු කරන්නේ අර අර කෙලෙස් කියන හොරු ඇවිල්ලා. ඒ අය අපි තුලට පිවිසිලා අපිව ඇදගෙන යනවා මේ අනුසෝතගාමි භවගාමි මේ සංසාර චක්‍රේ. ඉතින් මේක නවත්තන ක්‍රියාවලිය තමයි භාවනා කියන්නේ. නවත්තන්න නම් අපි අතට ගන්නට ඕනේ. නවත්තන්නට නම් අපි පිවිසෙන්නට ඕනේ පාලන මැදිරියට. මේ නවත්වන්නට නම් අප සිහියෙන් ඉන්න තෝනේ. ඉතින් ඒ සඳහායි මේ ආනාපාන සති භාවනාව කියන්නේ. වෙන මොනවටවත් නෙමෙයි සිහිය දියුණු කරගන්න, සිහිය පුරුදු කරන්න, දැනුවත්ව ඉන්න, අවදියෙන් ඉන්නට, ඇස් දෙක අරගෙන ඉන්නට මොකද්ද වෙන්නේ? මොනවද මට ඇහෙන්නේ? ඉතින් කවුරු හරි කියනවනම් භාවනාව කරනවා මට දැන් මොනව වෙනවද මන් දන්නේ නැහැ. ඉතින් ඒක කොත් දියුණුවක්ද කියලා. දැන් මොනවා වෙනවද Taman දන්නේ නැත්නම් මොනවා වෙනවද දන්නේ නැත්නම් ඉතින් අපි ඉන්නේ හිතිය තැනමයි. දැන් භාවනා කරන්න කලිනුත් අපි දන්නේ මොනවා වෙනවද කියලා. ඒ දන්නේ නැති නිසානේ අපි මේ භව ගමනේ දිගටම දිගටම දිගටම ආවේ. දැන් ඒ ඒ නොදැනුවත්ව සිද්ධ වෙන දේවල් නවත්තන්න අපිට ඕනේ දේ දැනුවත්ව සිද්ධ කරගන්නනේ භාවනාව පටන් ගන්න. එතනදිත් ආපහු අපි කියනවා නම් මොනවා වෙනවද දන්නේ. ඉතින් ඒක ආපහු අපි කැරකිලා ගිහිල්ලා තියෙන්නේ හිතපු තැන තමයි. හැබැයි යමක් වෙන්නේ නැහැ කියලා දන්නවනම් ඒක ඉතින් භාවනාව. මේ දෙක වෙනස්. මොනවා වෙනවද දන්නේ කියන එකයි කිසි දෙයක් උනේ නැහැ කියන එකයි දෙක. මේ වෙනස අපි පැහැදිලිව දකින්නට ඕන. අපි දන්නේ නැත්නම් හුස්ම ගත්තද දන්නේත් නැහැ පිට කරාද දන්නේත් නැහැ. මේ ආස්වාසය මේ ප්‍රස්වාසය දන්නේ නැහැ. ඉතින් ඒක දන්නේ නැත්නම් එතන භාවනාවක් නැහැ. හැබැයි හුස්ම ඇවිල්ලා ගිහිල්ලා. ඒක තමයි භව කියන්නේ. හුස්ම ඇවිල්ලා ගිහිල්ලා ඒක වුණා. ආස්වාස වුණා, ප්‍රස්වාස වුණා. අපි දන්නේ භාවනාව කියන්නේ අපි දන්නවා. ඒතර අපි ඇවිදිනවා, අපි කෑම කනවා. ඉතින් ඒක කනවා කියනකොටදී කැවෙනවා කියලා කියන්නේ. කැවෙනවා. නෑ වෙනවා. මේවා අපි හිතලා කරන්නේ අපි දන්නේ නැහැ. දැන් භාවනාව කියන්නේ නැහැ. ඇවිදින විට ඇවිදින බව දැනගෙන ඇවිදීම. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඇවිදින කල්හි ඇවිදිනවායි දැනගෙන ඇවිදිනවා. ඉතින් ඇවිදින එක නෙමෙයි භාවනාව කියන්නේ. ඒක කවුරුත් කරන දෙයක්. හැබැයි දන්නේ නැහැ. ඔහේ යනවා. ඒක ඒ ඔහේ යන එක ඔහේ යන බව දැනගන්න එකයි භවනාව කියන්නේ. ඉතින් ආස්වාසය වෙන්නේ නැත්නම් ප්‍රසාසය වෙන්නේ නැත්නම් එක මොහොතක කිසියම් මොහොතක ඉතින් හැබැයි දන්නවනම් ආස්වාසය සහ ප්‍රසාසය දෙකම වුණේ නැහැ කියලා ඒක භවනාව. මොකද ඒ සිද්ධ වෙච්ච දේ දන්නවා. මොකද්ද සිද්ධ වුණේ? කිසිවක් සිද්ධ නොවෙච්ච එක. ආකාශය වුණෙත් නැහැ ප්‍රස්ථාශය වුණෙත් නැහැ. ඉතින් එහෙම සමහර විට මොකටක් තියෙන්න පුළුවන්. අපි හිතුවට මේ අපි ගණන් හදලා මේක දැන් සංඛ්‍යා ගණිතයක් බවට පත් කරලානේ මිනිත්තුවකට මෙච්චර වාරයක් හුස්ම ගන්නවා එහෙමනම් ඒක පැයකට කොච්චරද 60ෙන් වැඩි කරනවා දවසකට කොච්චරද ඒක 24ෙන් වැඩි කරලා මාසයකට 30න් වැඩි කරලා අවුරුද්දට 12න් වැඩි කරලා ජීවත් වෙච්ච කාලෙට ඒ අවුරුදු ගානේ වැඩි කරලා මේක දැන් ගණිතයක් බවට පත් කරලා නෑ ගණිතයක් ඔතන නෑ මේ ගණිතය කියන එක මේ ගණිතයෙන් ජීවිතයක් තේරුම් ගන්න බෑ ගණිතය කියන්නේ ඒක ඒ නිසා ගණිතයේ තියෙන සුද්ධ වූ ගණිතය කියලා කොටස. ඒක මේ ව්‍යවහාරික ගණිතය නෙමෙයි. ඒක පාවිච්චි කරන්න බැරි ගණිතයක් තියෙනවා. ඒකට කියනවා සුද්ධ වූ ගණිතය කියලා. සුද්ධ වූ කියන්නේ ඒක ඒක ඉතින් පිරිසිදුයි. අය ඒක යමක් පිරිසිදුව තියෙන්නේ පාවිච්චි නොකරන නිසා. භාවිතා නොකරන නොකරන දෙයක් පිරිසිදුව තියෙන්නේ. හැබැයි විවහාර ගණිතය වෙනස්. ඉතින් මේ භාවනාව කියන්නේ විවහාරයට ගන්න එකක්. මේක ගණිතයක් නෙමෙයි. ඉතින් එහෙමනම් අන්න තේරෙන ඔය කියන ගණිතය වෙනස්. ඕවා වෙනස් වෙනවා. මුලදී මිනිත්තුවකට හුස්ම ගන්න වාර ගන්න එක ටික වෙලාවක් භාවනා කරගෙන ගියාම ඒක තවත් වෙනස්. ඒ තවත් තවත් දිගට භාවනා කරනකොට ඒක හුඟක් වෙනස් වෙනවා. ඔය ඔය සම්මත මිනුම් දඬු ඔක්කොම වෙනස් වෙනවා භාවනාව තුළ. ඒකයි භවනා කියන්නේ. නැත්තම් භව. දැන් භව තුල ඔක්කොම ඇත්ත. ඔය ඔක්කොම නියමයන්, ඔය ඔක්කොම ඔප්පු කිරීම, ඔක්කොම සාධනය කිරීම, නීති ඔක්කොම ඇත්ත. ඒව ඔක්කොම ඇත්ත වෙන්නේ භවයට. ඉතින් ඒ නිසා ඔය කරනු ලබන ඔය හැම පරීක්ෂණයකදීම නියතියක් ගන්නවා. පුද්ගලෝ ටිකක් තෝරලා අරගෙන ඕනෑම විද්‍යාත්මක පරීක්ෂණයක එහෙමයි. පුද්ගලයෝ ටිකක් තෝරන අරගෙන ඉතින් ඒ අය සම්බන්ධ පරීක්ෂණයක් කරලා කිසියම් කාරණයක් මතු කරලා අරගෙන ඒක හැමෝටම පොදුයි කියනවා. දැන් මනෝවිද්‍යාවේ තියෙන්නේ මෙහෙම ඒවා. ඉතින් ඒ ඒවා විතරනේ සත්තු ගැන පරීක්ෂණ කරලා ඒවත් මිනිස්සුන්ට දාලා තියෙනවා. ඉතින් ඒවා භවයට ඇත්ත. ඒ ඒ විදිහට ඉන්න මිනිස්සුන්ට ඒක ඇත්ත. ඒ විදිහට අපි යම් තාක්කල් ඉන්නවද ඒ ඉන්න තාක්කල් ඔය නියමයන් ඇත්ත. ඔය ඔප්පු කිරීම ඇත්ත. ඒ නීති ඇත්ත. හැබැයි දැන් භාවනාවට ආවම ඒක ඇත්ත වෙන්න බෑ. ඒක භාවනාව තුලත් ඒ භවයට තියෙන නීති ඒ විදිහටම ඔප්පු වෙනවා නම් ඒක වැඩක් නෑ. එන එක භාවනාව නෙමෙයි. ඒ හැම නියමයක්ම භවයට අයිති ওই නියමයන්. ඒ සමස්ත විද්‍යාවේම තියෙන්නේ භව නියමයන්. භාවනා නියමයන් නෙමෙයි භව නියමයන්. භව නීති, භව න්‍යායන්. ඔහි අනුසෝතගාමීව ජීවත් වෙන පිරිස් පිළිබඳ කරපොප්පු කිරීම. ඒ අය පිළිබඳ කරපු පරීක්ෂණ. දැන් දැන් පැහැදිලි වෙනස දැන් මුඟක් අහන ප්‍රශ්නය මේ බටහිර මනෝවිද්‍යාවයි බුදුදහමේ තියෙන ඒ මනෝවිද්‍යාව අතර සම්බන්ධ. ඒ දෙක අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ සමානකම් තියෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන්ම තියෙන පරස්පරය. මොකද්ද පරස්පරයේ මේ දෙකේ ප්‍රභවය වෙනස්. ඔය බටහිර මනෝවිද්‍යාව බිහි වුණේ මානසික රෝග නිසා දේවත ප්‍රතිකාර හොයන්න ගිහිල්ලයි. දැන් මානසික වශයෙන් යම් යම් ව්‍යාධීන් නැති වුනහම භෞතික ඒ කියන්නේ ඇඟේ ලෙඩ වලට වැඩිය වෙනවා. ඉතින් ඒකට ඇඟේ ලෙඩ වලට දෙන බෙහෙත් දීලා ඒව හොඳ වෙන්නේ නැහැ. ඒවට මොකද කරන්නේ කියලා යම් යම් වෛද්‍යවරුන් විද්‍යාඥයින් පරීක්ෂණ කරලා තමයි මනෝවිද්‍යාව බිහි වුනේ. අදටත් එහෙමයි. ඉතින් ඊට පස්සේ ඒක යම් යම් ඒ අසනීප නැති කාරණාවටත් ඒක සම්බන්ධ කරගන්නවා. නමුත් ඇති වුණේ ඒ කාරණිය උඩ. එතකොට සාමාන්‍ය මට්ටමේ මනසකට වැඩිය පහළ තියෙන මනසක් තමයි රෝගී මනසක් කියන්නේ. දැන් බෞද්ධ මනෝවිද්‍යාව බිහිුනේ ඒක නෙමෙයි සාමාන්‍ය තියෙන මනස තව උසස් මනසක් බවට පත් කරගන්නේ කොහොමද කියන පරිශ්‍රණය ඒ බුදුහාමුදුරු කරා. ඒ පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි බෞද්ධ මනෝවිද්‍යාව බිහි වුනේ. ඒතර මේ දෙක ගියේ දිසා දෙකකට. එකක් පහළට යනකොට අනිත් එක ඉහළට ගියේ. ඉතින් සමානකම් තිබුණට මේවා යන දිසා වෙනස්. ඒ නිසා ඊටාම වැදගත් කාරණය ඔය ලෝක නියමයන් කවදත් තිබුණු නියමයන් අලුතෙන් හොයාගත්ත නියමයන් හදාගත්ත නියමයන් මේ හැම එකක්ම වළංගු වෙන්නේ සංසාරයට මේ හැම එකක්ම වළංගු වෙන්නේ භවයට මේ හැම නියමයක්ම කතම අනුව ජීවත් වෙන අයට තමයි ඒව වළංගු වෙන්නේ ඔය මේ දැන් අපි ඔය යම් යම් গুপ্ত ශාස්ත්‍ර තියෙනවනේ දැන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හස්ත රේඛා ශාස්ත්‍රය නිමිති බලලා හුඟක් ඒවා තියෙනවා දැන් මේවා ඉන් ඉතින් සමහරව අහන ඇත්තද කියවෙන්නේ නැද්ද ඉතින් ඇත්ත නැත්ත වෙනම කාරණයක් ඇත්ත වෙන්නත් පුළුවන් සමහරට බොරු වෙන්නත් පුළුවන්. කියන්නේ හැම එකක්ම ඇත්ත වෙලා නැහැනේ. හැබැයි ඒ වගේම ඇත්ත නොවන ඒවා විතරක් කියලාත් නෑ 100%ක්ම ඇත්තක් කියපු අවස්ථාවක් තියෙනවා. දැන් ඒක නෙමේ වැදගත් කාරණේ. මේවාට පුළුවන්ද ජීවිතයක් අර්ථ දක්වන්න? පුළුවන් පුළුවන් වෙනවා නම් පුළුවන් වෙන්නේ අර භවය අර්ථ දක්වන්න විතරයි. ඒ භවය අනුව යන දැන් ගංගාවක් ගලාගෙන යන විදියක් තියෙනවනේ. එතකොට ඒක දිහා බලලා කෙනෙකුට කියන්න පුළුවන් මේ සමනල කන්දට වැටෙන වතුර මේ මෙතනින් මේ පැත්තට හැරුණොත් ඒක ත්‍රිකුණා මලෙන් මුහුදටයයි. මෙතනින් මේ පැත්තට හැරුණොත් කැලණියෙන් මුහුදටයයි කියලා කියන්න පුළුවන්. ඉතින් තවත් පහලටම තවත් කියන්න පුළුවන්. හැබැයි ඒ අනුසෝතගාමි ගංගාවක් ගැන කතා කරන්න පුළුවන්. භව ගැන කතා කරන්න පුළුවන්, අනාරකි කියන්න පුළුවන්. භාවනාව ගැන බෑ. භාවනාවට එනකොට ඔය හැම එකක්ම අවලංගු වෙනවා. ඒ අවලංගු කරන්න තමයි භාවනා කරන්නේ. ඔය භව නියමයන්, භව න්‍යායන්, භව නීති ඒ ඔක්කොම මේ ඉක්මවා යන්නත් භාවනා කරන්නේ. ඒව ඔක්කොම අත්නම් තාමත් ඉන්නේ. ඉතින් ඒ කියන්නේ අපි ඉන්නේ භවයේ භාවනාව තුල නෙමෙයි. නැත්නම් මේවා ඇත්තද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. මේවා වෙනස් කරන්න පුළුවන් කියන එක. මේවා වෙනස් කළ හැකි භවය වෙනස් කරන්න පුළුවන් නම් සංසාරي වෙනස් කරන්න පුළුවන් නම් මොකද්ද වෙනස් කරන්න බැරි සංසාරෙම වෙනස් කරන්න පුළුවන් නම් කෙනෙකුට මෙතෙක් කල ගලාගෙන සංසාර ගංගාව පුළුවන් නම් ආපහු අරවල උඩට ගෙනියන්න. ත්‍රිකුණා මලේ ළඟට එනකල් සමනල කන්දෙන් පටන්ගෙන ගලාගෙන ආපු දිය දහරාවක් හැතැක්ම 200ක් විතර පහු කරලා මූදට වැටෙන්න කලින් ආපහු පුළුවන් නම් සමනල කන්දට කෙනෙකුට ඒ පාරේ ගෙනියන්න පටිසෝතගාමීව. ඉතින් මොකද්ද වෙනස් කරන්න බැරි? ඉතින් වෙනස් කරන්න බැරි දෙයක් නැහැ භාවනාව තුළ. හැබැයි ඔය සිහියෙන් අවධානයෙන් මොහොතින් මොහොත ජීවත් වෙමින් මේ රෝධ තරක වෙන හැටි තේරුම් ගනිමින් ඉන්නේ නැත්තම් කෙනෙක් ඉතින් එහෙනම් එහෙම කෙනෙක් ගැන 90ක් විතර හරියන අනාවැකි කියන්න පුළුවන්. දැන් හිතන්න කෙනෙක් ඊටාම කෑදර නම් ඊටාම කෑදර නම් අපි හිතමු අයිස්ක්‍රීම් වලට. ඉතින් එහෙම කෙනෙක් අපි දන්නවා නම් එයා අයිස්ක්‍රීම් කරත්තයක් දැක්ක තැන අයිස්ක්‍රීම් කනවා. ඉතින් එහෙම කෙනෙක් ගැන අපිට අනාවැකියක් කියන්න පුළුවන්. මෙයා දැන් අතනින් යනකොට අයිස්ක්‍රීම් එකක් කයි කියලා. ඒක වෙන්න තියෙන සම්භාවිතාවයක් වැඩියි. නොකන්නත් පුළුවන්. හැබැයි ඉතින් කණ්ඩ තියෙන ඉඩ වැඩි. ඉතින් ඒක හරියන්නේ එයා අසිහියෙන් හිටියොත්. අර මෙතෙක්කල් ආ අපගෙන පුරුද්ද විසින් තමයි මේවා තීරණය කරන්න කියලා. පුරුද්ද විසින්. ඉතින් පුරුද්ද විසින් අතනදි තීරණය කරනවා එක්වීමක් ගන්න. ඉතින් මේ පුරුද්ද කෙනෙක් දැනගන්න පුළුවන් නම් ඒකට තමයි ධෛර්යය කියන්නේ. ඒ ආපු විදිහ යන්න තියෙන විදිහ. ඉතින් ඒක කෙනෙකුට කියවන්න පුළුවන් නම් ඉතින් අනාවැකි කියන්න පුළුවන්. ඒව හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. ඉතින් ඒ ආතතිය කල්පනා වෙන පැත්තකට ගියොත් අර අයිස්ක්‍රීම් කරත්තේ දැක්කේ නැත්තම් ඒ නොකා යන්න පුළුවන්. ඉතින් එදා උණ හැදිලා හිටියොත් හීතලේ වෙවුලෙල්ල හිටියොත් නොකා ඉන්න පුළුවන්. හැබැයි එහෙම නැත්තම් මේකත් දැක්කොත් ඉතින් කණ්ඩ තියෙන ඉඩ නම් වැඩි. ඒ වගේම කෙනෙකුට කෙනෙකුට කිසියම් අපි හිතමු සීතල පරිසර තත්වයකදී හෙම්බිරිස්ස පීනස හැදෙනවා. ඉතින් ඒකින්ද අපිට කියන්න පුළුවන් ඒක හොඳටම දන්නවා නම් කියන්න පුළුවන්. අනාවැකියක් කියන්න පුළුවන්. ඒක තමයි භව කියන්නේ. මේ ඔක්කොම ටික මේ විදිහට කරකුණොත් ප්‍රෝධ ටික මෙන්න මේ කටුව මෙච්චර ගාණක් කරකෙයි කියලා කියන්න පුළුවන්. හැබැයි දැන් ඒක භාවනාවට එනකොට දැන් එයා මෙතෙක් කල් ආපු විදිහම දැන් සිහියෙන් යනවා. නෑ විදින්නේ සිහියෙන්. දකින්නේ සිහියෙන්. එතකොට ඒ ඒ දකින්න දේ පිළිබඳ අතීතයෙන් එන පුරුදු වඳුන ගන්නවා සිහියෙන්. ඒව විභාග කරනවා. ඡායිස්කින් කරත් දකින්නවා. කන්න ආසාව වෙනවා. ප්‍රශ්න කරනවා මේක කන්න ඕනේද? ආසාවක්ද මේක අවශ්‍යතාවයක්ද? මේ රස කොච්චර වෙලාද තියෙන්නේ? දැන් මේ මං ආවේ අයිස්ක්‍රීම් එකක් හන්දට. නොකෑව කියලා වෙන පාඩු මොනවද? මෙහෙම අපි කෙනෙක් ඒ විදිහට ඒක දිහා අර භව නෙමෙයි දැන් භවනාව. ඔන්න ඕක තමයි භවනාව කියන්නේ. භව කියන්නේ හීතුණ කරා. ඒ කරන්න ඉඩක් තියෙනවනේ ඒ සිටීම කියන රෝදේ කැරකෙනකොට කිරීම කියන රෝදේ නිකම්ම කැරකෙනවා. මේ දෙක අතර නෑ තරතරයක්. ඒ මේ දැතිරෝදේ අර දැතිරෝදයන්ට හිර වෙලා. ඉතින් මේක කරකිනකොට අරක නිකම්ම කරකිනවා. සිටීමේ දැතිරෝදය කිසියම් රවුම් ගානක් භ්‍රමණය වෙනකොට කිරීමේ දැතිරෝදයක් ඊට සාපේක්ෂව ඊට අනුකූලව ඊට සමගාමීව කරකැවෙනවා. කරකවනවා නෙමේ කරකැවෙනවා. හැබැයි දැන් මෙතනදී අර විදිහට කෙනෙක් ප්‍රශ්න කරනවා නම් හිතනවා නම් අනුපස්සනා කරනවා නම් විපස්සනා කරනවා නම් යෝනිසෝ මනසිකාරයේ තියනවා නම් ඉතින් එහෙම වුණාම නෑ. ඉතින් එයා තීරණය කරනවා කනවද නැද්ද? ඒක එයා තීරණය කරනවා. කලින් පුරුද්ද විසින් නෙමෙයි. පුරුද්ද විසින් කියන්නේ ඒ ඒ තීරණේ aran තියෙන්නේ ගිය අවුරුද්ද වෙන්න පුළුවන්. කවදාරි පුරුද්ද ඇති වෙච්ච දවසක් තියෙනවනේ. අවුරුදු 10කට කලින් නම් අන්න අයිස්ක්‍රීම් කයමේ පුරුද්ද අපි හිතමු අවුරුදු 10කට කලින් ඇති වුණා නම් ඒ 10කට කලින් තමයි තීරණය කළා තියෙන්නේ මේ අද අයිස්ක්‍රීම් කරත්තයක් හම්බුනොත් කනවද නැද්ද කියලා. ඉතින් ඒක ප්‍රතිප ඒක තමයි භව කියන්නේ. මේ වර්තමානයේ අපි අත්දකින්නේ අතීතයේ ප්‍රතිඵලයක්. ඒකයි භව. ඔය පටිච්චසම්පාද චක්‍රය කියන්නේ ඒකනේ. නේද භාවනාව කියන්නේ ඒක නෙමෙයි අතීතයේ කොච්චර කල් අපි ආවද මේ ගඟ කොච්චර ඈත ඉඳලාද මේ ගලාගෙන ආවේ නෑ ඒව වැදගත් නෑ මේ සංසාරේ කොච්චර පැරණිද ඒක ඒව වයස ඒව වැඩක් නෑ මෙතන මේ මොහොතේ මේ මොහොතේ අපි සිහියෙන් දකිනවා දැකලා ඒ පිළිබඳ හිතේ අර පුරුද්දෙන් එන ප්‍රතික්‍රියා දකිනවා දැකලා දැන් මේ පිපීම කියන දැතිරෝධේ කරකැවෙන හැටි දකිනවා. හැබැයි කිරීම කියන දැතිරෝධයයි මේ දෙක එකට දැන් එකට ඇඳිලා නැහැ. මේ දෙක අතර තියෙනවා සිහිය. සිහියෙන් මේ දෙක වෙන් කරලා තියෙනවා. හිතෙනවා හැබැයි කරන්නේ. ඒ හිතීම ඊළඟට සිහිය තියෙනවා සිහියෙන් තීරණය කරනවා මේක කරනවද නැද්ද? කරනවද නැද්ද? ඉතින් මේ සිටීමේ දැතිරෝධය හරි වේගෙන් කරකැවෙනවා අර පුරුද්දට කරන්න කරන්න කරන්න කන්න කන්න බලන්න බලන්න බනින්න බනින්න කියලා කරකැවෙන පුදුම වේගකින් දැකලා ඇතිනේ තප්පරකටු කොච්චර වේගෙන් කරකැවෙනවා. ඒක කොච්චර වේගෙන් කරකැවුණත් මිනිත්තු කටුව කරකෙන්නේ මේ දැතිරෝධය ටිකක් එක එක කෙස් ගහක් හරි ඈතින්නම් තියෙන්නේ. කොච්චර තප්පර කටුව වේගෙන් කැරකුවත් තප්පර කටුවට බෑ මිනිත්තු කටුව එක දැති රෝදයක්වත් කරකවන්න මිලිමීටර එකක්වත් ඈතින්නම් තියෙන. අන්න ඒ තරතරය භාවනාව විසින් ඇති කරනවා. ඒකට හොඳ සිහියක් තියෙන්නට ඕනේ. සිහිය පුරුදු කරන්නයි ආනාපාන සතිය කරන්නේ. සිහිය පුරුදු කරන්න සිහිය හදාගන්න සිහිය පිහිටවා ගන්න සතිපත්ථාන අත්ථාන කියන්නේ පිහිටවා ගන්නවා පිහිටවා ගන්නවා දැන් පිහිටිලා නැහැ සිහිය එනවා යනවා එනවා යනවා ටික වෙලා සප්පරයක් දෙකක් තියෙනවා යනවා කොහේ ගියාද දන්නේ ආයේ කොයි වෙලේ එයිද දන්නේත් නැහැ ඉතින් මේ දැතිරෝධ දෙක පොඩ්ඩක් ඈත් වෙනවා ආපහු කිට්ටු වෙනවා. තිබ්බ තැනට එනවා. ආයෙත් මේ සිටීම සහ කිරීම දැන් කිරීම කිව්වම කතා කිරීම වෙන්න පුළුවන් ක්‍රියා කිරීම වෙන්න පුළුවන්. මොකක් හරි ඒ ඒ මේ දැතිරෝධ දෙක අතර මේ සිටීමයි කිරීමයි අතර යන්තම් සිහිය රිංගනවා පොඩ්ඩක් මේ දෙක මැද්දට. එතකොට යන්තම් ඈත් වෙනවා ආපහු ආපහු සිහිය නැති වෙනවා. ඉතින් ආපහු මේක කිට්ටු කරනවා. තිප්පතැනට එනවා අපෝ. ඉතින් මෙන්න මේ දැතිරෝධ දෙක එකට බඳින්නේ අර කෙලෙස් වලින්. ඒ හොරු ඇවිල්ලා කරන්නේ මේක තමයි. ඒවට හොරු කිව්වන හොරෙන් ඇවිල්ලා කරන්නේ මොකද්ද? මේ සිටිවිලි සහ ක්‍රියා එකට එකක් බඳිනවා. එතකොට ඔන්න හිතෙනවා බනින්න බනිනවා. එතකොට හිතුනේ තරහ නිසා. මේ තරහ කියන ක්ලේශය ඇවිල්ලා කරන්නේ බන්නනවා. අපි බනිනවා නෙමෙයි බන්නනවා. ඉතින් ඒක අපි වගකීම ගන්නවා. ගත්තට මොකද ඇත්තටම බනින්නේ අපි නෙමෙයි තරහ. එයා කරන්නේ මේ සිටීමයි ක්‍රියාවයි දෙක අර කිට්ටු කරලා කිට්ටු කරලා කරවනම අයිස්ක්‍රීම් කනවා නෙමෙයි ඒක කවනවා. කැවෙනවා. ඉතින් මේක වෙන්නේ හොරෙන්. අර අයිස්ක්‍රීම් එක දැක්ක ගමන් ඒ පිටිපස්සේ අර ආශාව ඇවිල්ලා හිමීට ක්‍රියාවට අමුණනවා මේක. හරියට කෝච්චි පෙට්ටි දෙකක් එකට අමුණන්නේ. අර පොකු දෙක ඒ වගේ අමුණනවා. අමුණාට පස්සේ ඉතින් හිතීමට අනුව ක්‍රියාව වෙනවා. ඉතින් මේ සිහිය පිහිටනවා කියන්නේ මේ අතර සිහිය පදිංචි වෙන එකක්. පිහිටනවා කියන එක සතිපට්ඨාන සිහිය පදිංචි වෙනවා. සිහිය පදිංචි කර ගැනීමක් තමයි සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ. පදිංචි කරගන්න එක. ඉතින් පදිංචි කරගන්න නම් ඉස්සෙල්ලා ඉතින් ඇවිල්ලා යනවා. එහෙමනේ ඕනේ කෙනෙක් පදිංචි වෙන්නේ කිසියම් තැනක එකපාරට ඇවිල්ලා යනවා, ටිකක් ඉඳලා යනවා. එහෙම එහෙම තමයි. ඉතින් එහෙම එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වැඩිපුර. දැන් ආවහම වැඩි වෙලාවක් ඉන්නවා. යනවා. වැඩි වාර ගානක් එනවා. සිහිය. මේ දෙකම මොකද්ද? සිහිය ආවහම වැඩි වෙලාවක් තියාගන්න එකයි වැඩි වාර ගානක් සිහිය ඇති කර ගැනීමයි මේක තමයි භාවනා පුහුණුව විදිහට අපිට කරන්න තියෙන්නේ මොන නමින් භාවනාව තිබ්බත් මොන කර්මස්ථානයේ කියලා අපි වර්ග කරලා බිත්ති බැඳලා කොටු ගහලා තාප්ප බැඳලා වෙන් කරගත්තත් මෙන්න භාවනාව මෙන්න භාවනාව කියලා බිය යුත්තේ මෙයයි මොකද්ද සිහිය පුරුදු කිරීම වැඩි වාර ගණනක් සිහියෙන් ඉඳ උත්සාහ කරන එක නැවත නැවත සිහිය ඇති කරගන්න එක ඊළඟට එහෙම සිහිය ආවහම වැඩි වෙලාවක් සිහියෙන් ඉඳ උත්සාහ කරන එක ඉතින් ඒ වෙලාව තුල අන්න අපිට පේනවා පරතරය. සිටීමේ දැතිරෝධයයි කිරීමේ දැතිරෝධයයි ඈතින් තියෙන. මේක කොච්චර හිතුණත් මොනවත් කියෙවෙන්නේ මොනවත් කෙරෙන්නේ ඔහෙ යනවා. ඉතින් අයිස්ක්‍රීම් කරත්තේ පහු කරලා යයි. එතකොට අන්න අර අනාවැකිය එතනදී අසත්‍ය වුණා. ධනාවැකිය කිව්වනේ කයි කියලා කිව්වට මොකද ඒක ඇත්ත උනේ නැහැ. ඇත්ත උනේ නැත්තේ භාවනාව නිසා. භව නිසා ඇත්ත වෙනවා. භවයේ ඉන්න කල් ඔය අපි මොන ක්‍රමේ විද්‍යාත්මක පැත්තෙන් හරි গুপ্ত විද්‍යා පැත්තෙන් හරි කරන හැම අනාවැකියක්ම හරියන්න පුළුවන් කෙනෙක් ගැන. හැබැයි භාවනාවට ආවහම ඉතින් ඒක අනාවැකි කියන්න බැරි තැනකට එනවා. දැන් ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ බලංගොඩ උන්වහන්සේ සමග සාකච්ඡාවක් කරනකොට උන්වහන්සේ කීවා බොහොම ප්‍රසිද්ධ කාරණයක් ওই නාඩි වාක්‍යයෙන් මහන්න ගියා කියලා. උන්වහන්සේ තරුණ කාලේ නාඩි වාක්‍යයෙන් මහන්න ඉන්දියාවට ගියා. ඉතින් ගියාම උන්වහන්සේටත් පුදුමයි උන්වහන්සේගේ නංගම් පුංචි කාලේ නංගම් ඔක්කොම කියලා තියෙනවා කියලා. ඔක්කොම කිව්වා කියලා. මේක තමයි නම, මෙහෙමයි තාත්තගේ නම, අම්මගේ නම, කරපු රස්සාව, ඒක ඔක්කොම කියලා මෙහෙම ලොකු තැනක මේ අධ්‍යාපන ආයතනයක මෙහෙම ප්‍රධානියෙක් වෙලා ඉන්නවා. එතකොට ඒ උපකුලපති ඔක්කොම ටික කියන. ඉතින් ඊට පස්සේ අනාගතයත් කියලා. කියලා කියලා දෙන අවුරුදු ආයුෂ ගැන කියනකොට අවුරුදු 89 දී ඔබ වහන්සේ අපවත් වෙන්න ඕනේ. හැබැයි ඔබ වහන්සේ භාවනා කළොත් භාවනා කළොත් ඊට පස්සේ අපිට අනාමෙක කියන්න බෑ. කොච්චර කල් ඉඳීද? ඒක ඔබ වහන්සේ තමයි ඊට පස්සේ තීරණය කරන්නේ. ඉතින් ඒ වගේම උන්වහන්සේ අවුරුදු 103ක් විතර ජීවත් වුණා. මම කියන්නේ ඒ ඒ අනාවැකිය හරිද වැරදිද කියලා. නමුත් මම කියන්නේ උන්වහන්සේ කියපු කාරණේ මේක ඒ ඔක්කොම ඇත්ත කිව්වා. අතීතයේ ඔක්කොම ඇත්ත, අනාගතයත් කිව්වා. හැබැයි ඔය ආයත ගැන කියන එක ඔබ වහන්සේ භාවනා කළොත් භාවනා නොකළොත් ඔබ වහන්සේ 89 දී මේ භවයේ ඉවර වෙනවා. මේ භවයේ ඉවර වෙනවා. මරණයේ තීරණය වෙලා තියෙනවා. හැබැයි භාවනා කළොත් භාවනා කළොත් ඊට පස්සේ අපි අපිට බෑ අනාවැකි කියන්නේ. ඒක තමයි ඇත්ත. ඒ කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් ඒත් පුළුවන් නම්. ඉතින් අපි තාම ඉන්නේ අර චක්‍රය ඇතුලේ. ඒ මිමි ඇතුලේ. ඒ න්‍යායන් ඇතුලේ. ඒ නීති රීති ඇතුලේ. මොන නීතිද? අර ආශාවේ න්‍යාය ඇතුලේ. ද්වේෂේ න්‍යාය ඇතුලේ. මෝහේ න්‍යාය ඇතුලේ. ඊර්ෂ්‍යාවේ නියමය ඇතුලේ. ඉන්නකල් පුළුවන් කියන්න. ඊර්ෂ්‍යාවෙන් කෙනෙක් පිරීලා ඉන්නවනේ තියාගෙන අනාවැකි කියන්න පුළුවන්. යා මොනවා කරයිද මොනවා වෙයිද කියන්න පුළුවන්. හැබැයි ඊර්ෂ්‍යාව අතහැරියට පස්සේ ඉතින් ඊට පස්සේ ඊට පස්සේ කියන්නම ඊට පස්සේ කියන්න පුළුවන් එකම අනාවැකිය ඊර්ෂ්‍යාවෙන් එයා යමක් නොකරයි කියන එක තමයි. ඊර්ෂ්‍යාව සම්පූර්ණයෙන් අතහැරියොත් කියන්න පුළුවන් එකම අනාවැකිය මෙයා ඊර්ෂ්‍යාවෙන් කිසි දෙයක් කරන එකක් නැහැ. එච්චරයි. මොනවා කරයිද කියලා කියන්නේ. මේකට තමයි භාවනාව කියන්නේ. හැම දිනාටම දිරුවන් සරණයි.